ධර්මානුශාසනාව අද ධර්මානුශාසන පවත්වන දේශකයන් වහන්සේ ගම්බුලවිල සුබද්‍රාරාම පුරේ විද්‍යාඥ සම්මාන පරිවිනාධිපති මුලියගොඩ පෙන්ඩිමත් විවේකාරාමයේ ප්‍රති ශාස්ත්‍රික පූජපාලි ඉක්දෙනුයේ වනරත්න ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රතු සම්මා සම්බුද්දස්ස සතේ ලබේත නිපකං සහායං සද්දෙන් තරං සාදු විහාරි ජීරං අභිබුය්‍ය සබ්බානි පරිස්සයානි ඒකෝ චරේ කබ්බ විසාන පප්පෝති සංසත් ඉන්දර වාසනාවන්ත ඉන්නතුනි ඒ සුත්තිපාතේ වෙනත් සූත්‍රයක් දීර්ඝ සූත්‍රයක් තමයි මේ කබ්බ විසාන සූත්‍රය බුදුහාමුදුරුවෝ මේ කබ්බ විසාන සූත්‍රය උපමාවට ගත්තේ මිනිසුන්ගේ දෛනික ජීවිතයේ පෙරලියක් ඇතිකිරීමේ අපේක්ෂාව. ඒ පෙරලිය තමයි හොඳ මිත්‍රයන් ආශ්‍රය කොටගෙන ජනතාව සුඛිත මුදිතව හොඳ මඟට යොමු කර ගැනීමයි මේ කම්ගවිසාන සූත්‍රය ඉදිරිපත් කිරීමෙන් බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වුණේ. මේ කග්ගවිසාන කියලා මේ අදහස් කලේ තරා සතික් පිළිබඳ සංකල්පය. කඳ වේනා කියන ශිල්පාව බොහෝ දිනා සමහර විට දැකලා ඇති අහලා ඇති මේ ශිල්පාව ගැන මොම පිළිතර එමගින් විදුව ගමන් කරන කිසි විටක පසුබට නොවන ඒ වගේම හැරිලා ආපස්සට නොයන ගල් පර්වතයක් ඉන්ද්‍රියෙක තුනක් ඒ ගල් පර්වතයේ උනත් විදගෙන යන්න වගේ හැඟීමක් තියෙන. එනිතර බවකින් යුක්ත සත්‍යඥ තමයි මේ බුදුහාමුදුරුව සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සතා යන්නේ කෙරේ හරි සතුන් පෙරලගෙන හරි කෙලින් යනවා. මේක ගමන් තමයි බලාපොරොත්තු. දැන් ධන තියෙන හස්තියේ කිසි දවසක තව හස්තියෙක් ඉන්නවා. ඒ තව පුතුන් ඉන්නවා කියලා හැරිලා එහාට මෙහාට යන දෙයක් නැහැ. ඒ හස්ති ආය එතන කිලින් ගමන් කරන ගමන් කිසි හිතකට මයක් නැහැ. ඒ වගේම සති තමයි මේ කඟ වේන කඟ වේන ගමන් කරන්නේ සින්වත්. ඒ නිසා බුදුහාම උගන්වනවා මමත් කිසි විටකත් කාඩුවක් ගමනක් ගැන සංකල්ප බලන්නේ නැහැ. එවැගේම කවුරු මම ඇහුවත් මම එහාට මෙහාට හැරිලා යන එවැගේම එහාට මෙහාට පෙරලෙන අර ඇසුවන් ඉතිහි කියන මෙයා කොහොම හිමත් කරමුද කියලා එහෙම එහාට මෙහාට හැරෙන කෙනෙක් මොන බව සචේ ලබේත නිපකං සායම් තමන්ට ආශ්‍රයට හොඳ යහපත් නියගරුක කල්යාණ මිත්‍රේ ලැබෙනවා නම් ඕනි හොඳ කෙනෙක් ඉන්න ලැබෙනවා නම් නිපකං සහායම් සම්දින් චරම් සාදු විහාරේ දීනම් බුද්ධිමත් මිනිසා ඒ සමාජ ලැබෙන හොඳ යහපත් කල්යාණ මුත්‍රයක් ආශ්‍රය කරා. ඥානමය මිත්‍ය අභිභූය සම්බානි පරිශ්‍රයන් සියලුම පරිශ්‍රයන් පිළිසුන් හෝමයන් සමාජ ඉන්ද්‍රියට එන සියලු බාධක අභිභූය කියන කෙනෙක් වැඩපවත්තන සම්මානි පරිශ්‍රයන් අභිභූය සියලුම පරිශ්‍රයන් වෙනුම් වනපවත්තර ඒකෝ චරේකම් ගෞසානක කඳවේන යන්නම ගමන් කරන ඉදිරියට යන කිසි විචකත් ආපස්සට මෙලෙන්ට එපා යන ගමන නිර්මය වයන් සංකේ හොඳ ආදර්ශයක් මේක අපි යන ගමන යන්න ඕන නාමක කියනවා අද මේ දවසක් මේ වගේ වැඩ කරන්න නැහැ ඇති ආරක්ෂාව ගමියන්න බෑ මේ කාලි භෝජන කරන්න බෑ මේ වගේ කුසීත බව මේ සුන්දි හදවත් වල කියන මේසු කුසීතව හුඟක් ඉන්නවා කම්මැලිකම කියන හැංගීම කියන්නේ මෙන්න මේනම් වැඩපවත්තන්න ඕන ඒක කිසිමවසක ජීවිතයක කම්මැලිකමක් තිබුණොත් ජීවිතයක් ණය ගන්න කාටවත් පුළුවන් කමක් නැහැ ඒ නිසා කුසීතං දීන වීර්යම් මිනිස්සු කුසීතයි උනන්දු වෙන්නේ නැහැ කිසිදු දෙයක්. විනාත කතාවක සඳහන් වෙනවා මේ ගුරුවරයා කියනවා අනන්‍යයෙන් කියන ධන කඩාගෙන ඒක කඳපාණය කිරීම සඳහා. කඳමියන් තමයි දරවෝ. කම්මැලි ඥාන දුන්වන් මේ ටිකක් ධර්මනුන් දැම්මා. කඳමියන මිනිස්සයා මේ දුන්වන් ගන්න ටිකගෙන ඒ වෙනකන් මේ පස්සකම හරියන්නේ නැහැ. ඒක කම්මැලියක් නිසා මොනකලේ සියුම් දිනාට කන්න ලැබුණෙත් නෑ එදා කම්මැලි කමේ විපාක රූප තමයි. මෙන්න මේ නිසා කම්මැලි කම අත්හරින්න ඕන. ඒක තමයි බුදුහාම දුන්නන්නේ කුසීතං දීන වීර්යං කුසී දවසක කුසීතව වීර්යය අත්හැරලා ඉන්නක. මේක දැනග තියෙනවා අකිලාසුන් වං පතේ කනන්තා උදම් විනී තත්ත්ව ප්‍රපං මගින්දුන්. වාදේ කතාවක සඳහන් වෙනවා කමෙන්ඩි වල ඒ වෙළඳ සංඥා කාන්තාරික අතරමං වෙනා වසම නැතුව දුක් වෙන කනගාටු වෙන අවස්ථාවේදී සාගල ගහක් දැකලා මේක වට කරලා හැරුවන් පස්සේ ගලක් අහුවලා දැන් මිනිස්සු බොහොම අධෛර්යයටපත් වුණා. බෝධිදානන් මහන්සියත් මෙතන හිටිය අය නිසා මේ ගල් බලන්නට බැහැලා අනදීන බලලා මුතුන් ජලාශයක් තියෙන්න පුළුවන්. අමාරු මේ ගල කනලා හැම දිනාටම ගලය පානය කරන අවස්ථාව සංසාරන්න. මේ නිසා ස්වයංපත ඥාතිකේ පැහැදිලි කරනවා අත්තරින් එපා ධෛර්යය, වීරිය අත්තරින් එපා. ඉදිරියට ගමන් කරන්න ඕන. වායමීත උනන්දු වෙන්න. මේ වගේ මට නැහැ. ඒවා ඉතින් හොඳ නැහැ. හැම පිළිවෙතම ජයග්‍රාහී උපදේශයන් හිතියාව තිබෙන මම උවහන් මුතෙන්නවා නිකන්. ඒ නිසා මොචේ ලැබේ තනිපකම් සහායම් සංජින්චනං සාදුනියන් දීලා. රාජාව අට්ඨං විචං පහය ඒකෝසරේ කබ්බුසසක. නිවාචාවෙන් කියනවා මොචේ ලැබේත උන්ටකම් සුනාය. ආශ්‍රයට යහපත් කෙනෙක් ලැබෙන්නේ නැත්තම් මොචේ ලැබෙයිද? ලැබෙන්නේ නැත්තම් සංයෙන් චරං සාදු විලානි දීරං උඹ කලාව සංයන්ට වන රාජාම අට්ටං විදිතං පහය ප්‍රේක්ෂකයන්ට සුභ විදිතක් කරනාලා තමා යන මුද කලාව කෙලින් ඒකෝසරේ කම්කම්සානකම් මුද කලාව යන්තෝනේ බය නැතුව ඉදිරියට එනම් මාදක එන්නේ එනිසා මිසන මාදක වශයෙන් සඳහන් වෙනවා චතුරෝග කාම භව දිට්ඨි අවිජ්ජා මිනිසුන්ට තියෙන මාදක තමයි මෝදාන්තරයේ කොට එහෙම ඥානක තමයි කාම භව දිත්‍ය අවිද්‍යා. කාම සංපත්තල බැඳෙන. වස්තු කාම, ක්ලේශ කාම කියන මෙන්න මේවා නිසා නිසා විසමයටපත් වෙන නිසා ඒ වස්තුකාම, ක්ලේශකාම තුදෙද්දී යන්න බෑ දුරියට. ඒ නිසා කාම භව භව සංනාම කියන උනා ඒ නිසා අනාථ බිඳු සිදුවන එක භව තණ්හාව තිබුණු බව සඳහන් වෙනවා. දිට්ඨිය කියනවා. බුදුහාම කියන්නේ දිට්ඨිං චාන්ත ධම්ම සීලව. දෘෂ්ටියකට එළඹෙන්න හොඳ නැහැ. කරුණිනේදී. එසා අන්තග්‍රාහීව වැරදි විදියට මේ සම්මම හේසෝ හමස්මි. මේ සම්මම හේසෝ හමස්මි මේ විදියට හිතනවා. නමුත් හිතන්නේ මේ සම්මෝ මේ මම නෙමෙයි. මේ සෝහමස්මේ මා නෙමෙයි. ඒ විදිහට කල්පනා කරන්න ඕනේ. මේ සෝමී අත්තා මේ මාගේ ආත්මේ නෙමෙයි. එහෙනම් මේවා නැත්te විදිහට තමයි නිසා කල්පනා කළ යුත්තේ. එසා කාල භෝධිත්‍ය අවිද්‍යාව කියන මේ දෘෂ්ටි හතර. ඕක හතර. සැනදී පහර හතර. කයම් මුදල විනාශ කරන ඥාන නිසා ඉදිරියට ගමන් කළ යුතු තියෙනවා. ඉතින් මේ ගමචා වලින් දෙන්නේ මිත්‍යේකු හොඳ මිත්‍යේ කවුරුදේද? උද්දාදී මහත්මයන් තමයි මිනිසෙකුට ජීවිතය ලැබෙන හොඳ මිත්‍යය. බුදුහාමුදුරු අනාතන වහන්සේලා එවැගේම සිරුරත් අය, හුරුවත් අය, නැනවත් අය මෙන්න මේ අය ආශ්‍රය කරන්නට ඕන සෑම කෙනෙක්ම. ඒ නිසා නිරන්තරයෙන් බුදුහාමුදුරු පැහැදිලිව ඉදිරිපත් කරනවා ආශිවිසෝපමාදී සූත්‍රවලදී ආශ්‍රය කළ යුත්තේ කොයි විදිහයිද? කොහොමද ආශ්‍රය කරන්න ඕන? එන්න මේ කරුණු කල්පනා කළ යුතු තියෙනවා. අපි දන්නවා නාථකතාවක් සඳහන් වෙනවා තාපස ආරාමයකට නැතින විනාකතිය ඥානයෙන් කතා කරන්නේ සාදු ධර්ම මොන හොඳ ගුණවත් වචන එන්න කන්න බොන්න ඉඳගන්න මේ වෙනින් මේ වගේ මොන ශිෂ්ට සම්පන්න වචන හිතුණු වචන සමුද්‍රාගටේ ඒ භූමියේ ඉඳලා වැටෙන තියෙනවා චෝල ප්‍රපාතයක ඒ කියන්නේ සරුන් වාසය කරන තරම් සොරුන්ගේ ගුණාවකට සොර කඳුනකට වචන කතා කරන්නේ නෑ අර වචන වචන කතා කරන්නේ මිනිසුන් මරණ නැති ඒ වගේම කපන කුටන නැති මිනිසුන්ට වලින් සාපමුණ නැති වයින් කුණ කන නැති මේ වගේ තමයි කතා බස් කරන්නේ නිරන්තරයෙන් ඉතින් මේ ගිරාබඩිය කතා කරන්නේ එහෙම වචන අන්න අනු වෙනවා බෙල්ල කපන්න ඕනේ සම්මානි කඩා ගන්න ඕනේ මේක කතා කරා ඉතින් ඒ නිසා අපිට පැහැදිලි වෙනවා සතුන්න ආශ්‍රය නිසා වෙනස් වෙන ආකාරයක් රටේ පවතිනවා. සතුන්ට පුළුවන් වෙනස් කරන එක අවස්ථාවක රජෙකුට හම්බුණා අම්මගෙඩිය. උඹ රසවත් අම්මගෙඩියක් අකාලේ. මේ අම්මගෙඩිය මේ අම්මගෙඩිය කාලේ බැලුවම පස්සේ බොහොම රසයි. කල්පනා කළා මේ උද්‍යානයේ අම්බවලට සංකසේ චිත්තයක් ප්‍රතිමයන්න. ඒ නිසා රහසමත උද්‍යාන පාලකේ යොමු කරලා මේ අම්බබස් හවට කොහොමද වාසිය දෙනවා. කරවිල වැලේ දෙනවා. එතන කලන්දියන් පසු මේ අම්බබස් සූචි ළඹ හසනහ. එහෙමනම් ගස්වල පවා පුළුවන්කම තිබෙන මිනිසාට ඕනනම් විනාශ කරන්න පුළුවන්. එහෙමනම් ආශ්‍රය නිසා මිනිසෙක් වෙනස් වෙනවා කියන එක අමතයෙන් සඳහන් කළ යුතුනේ. මරණ සංයෝගය යථා මොන කීවරු ඇති. නමුත් මේ යථා වරින් වර වැඩි කරන්න පටන් ගත්තා. මේ සම්බුද්ධයන් පාදම මරණ මේ දේවල් කරන මොනවා කල්පියමක් ඇතිව ඇතිවන ජීවන්ත මේ යථා පිළිබඳව පරික්ෂා කළ බලනකොට යථානම මිනිස්සු නරක වචන පාවිච්චි කරනවා. නරක දේවල් බොනවා. මත් උතුම්ම දේවල් නිවි හිතානම යවනවා සමහර විට හිතාට මේවා පාණී කිරීමට ලබා දෙනවා ඒ ශාස්ත්‍රය කරලා තියෙන ඇත්ත සමහර අවස්ථාවල නැත්නම් මේලා මේ වැඩ වැඩ කරනවා ඒ නිසා නානාගිරි හස්තියනත් හිතුව වගේලා අපි අහලා තියෙනවා ඉතින් ඒ නිසා පේනවා සතුන්ට දස්යන් වලට පරිසරය විනාශ කරන්න පුළුවන් එවැගේම සත්තු සහ පරිසරයේ විනාශ වීමෙන් ඒවා දැනිසේ මිනිසාට බලපෑම් ඇති කරන්නත් හැකියාවක් තියෙනවා. මෙන්න මේ නිසා කල්පනා කරන්න ඕන වෙලාවෙදී අපි මනේට මිත්‍යේ කල්යාණී කියලා බුදුහාමුදුරුවෝ කියනවා. හොඳ යහපත් කල්යාණ මිත්‍යයන් ආශ්‍රය කිරීමෙන් තමයි කෙනෙකුගේ ජීවිතය සංවෙන්නේ. එන්නේ කවුරු හරි ආශ්‍රය කළාට කෙනෙකුට පුළුවන් කමක් නැහැ. කෙනම් ආකාරයකින්වත් මුළු ජීවිතයක් ගත කරන්න. එහෙනම් අපි සහිතයින ජීවත් වුණා. අපට අවශ්‍ය කරන මාර්ගෝපදේශකයෙ. මුරුවන් දෙන්නේ කල්යාණ මිත්‍යාගේ මාර්ගෝපදේශනේ ආ පරිපාලනයේ මාර්ගෝපදේශනේ මේ හැම දෙයක්ම අපට ඕන කරනවා. අන්න තමයි අපට සිද්ධ වෙන්නේ හොඳ මාර්ගයකට ගමන් කරන්න මාර්ගය පාදා ගන්න සිදු වෙන්නේ ඒ අනුව. ඒසා කල්පනා කරන්න ඕන නිගෝ අනඤ්ඤං යත අබද්දෝ මේ නිච්චකම් ගච්ඡති ගෝචරයි. මිනිසාට උගන්වන බුදුහාමුදුරු කෙලෙයි ආ නිදහසේ ඉසිරෙන උරුබේ නැත්නම් සිංහයේ කුටියේ කොළයේ දැනීමෙන් තොරව මොහොම නිරුපද්දුතව අනන්‍යයේ සංසරණවා මුදුරුනා ගැනීම සඳහා ඉතින් දැනීමක් නම් එවැගේම අනන්‍යගතය වන භාවනා කරන පරිද්දේ අවශ්‍ය ඒ වගේම මනගත වෙලා තමන්ගේ ඉදිරි මාර්ගය කොයි ආකාරයෙන්ද කියලා කල්පනා කරන සකස් කරගන්න. ඒ නිසා අර මුගය විනාශයේ නිසුන්නාසේ මේ ප්‍රවිද්ධාට වනගතම ගතකරන ජීවිතය ඒ විදිහට හසුරවන්න බෑ. එයා එක්තරා බැඳීමකින් යුක්තව සමස්තයෙන් විවිධ වන්දනයන් මේ බැඳිලා තමයි මේ භාවනා මාර්ගයේදී මුලින්ම යොදවන කරන්නේ. නිසා භාවනා මාර්ගයක් භාවනා ක්‍රමයක් අපි හැම දිනකටම තියෙන. නිවිව වේවා, පැවිදි වේවා, මනෝසිකිය අපට අවශ්‍ය කරන. මනෝසිකියකින් තොරව කිසි විදියක් මෙතනත් එනම් ආකාක ආකාරයකින් හෝ හොඳ ජීවිතයක් ගත කරන්න බෑ හොඳ කල්පනාවක් නැතිව. එහෙමනම් හොඳ කල්පනාවක් සොයා ගැනීම සඳහා හොඳ කල්පනාවකින් යුක්ත වීම සඳහා අවශ්‍ය කරන හොඳ මිතුරෙක්. ඒ මිතුරාගේ අවවාද සමාජින් අවශ්‍ය කරන යහපත් ජීවිතයක් ගත කිරීමට. මෙන්න මේ නිසා නාමෝව යෝචානි විවජ්ජිත්වා කියන්නේ හස්තිය තමන්ට කකුල් ආදිය ධම්මල් වලින් නැගලා තියෙනවා නම් ඒවා සම්පූර්ණයෙන් විවජ්ජිත්වා කියන්නේ ඒ බුදුදම් වලින් බුදුනම් පස්සේ මොන ලස්සනට නිදමසේ හස්ති රාජ්‍ය කැලේ නිදිනවා ඒක මුහුණු අමෙරිකන් නිරන්තරයෙන්ම ඇතිවෙන්නේ ස්වરૂපය මහා සීනාද වෙනි සූත්‍රවලදී උන්වහන්සේ පැහැදිලි කරනවා ඉතින් මේව ගැන මේ පින්තුන් කල්පනා කර බලනකොට අපිට හුඟක් දේවල් හිතාගන්න පුළුවන් පුළුවන් දුරු මෞසුතං ධම්මජනං ධම්මං භජේත පුළුවන් මෞසුතං යාසේ දිරීම ඊළඟට නැවතත් මාසුතේන මෞසුතං ධම්මං භජේත ධම්ම භය ධර්මයෙන් දන්න මෞසුතං බොහෝ ඇසුම් කෙරේ තන්නදී. එදා ඔබතුන් තේරුවේ ආභවයන්ව. වාම් දේවල් අහන අය තමයි ඔබතුන් වශයෙන් පිළිගත්තේ. කියවීමට තරම් පහසුකම් නැති වෙච්ච නිසා. මෙන්න මේ නිසා වජිත වික්‍රේ සාරිපුත්ත මොග්ගල්ලාණේ කියලා ඊළඟට පෙන්වනවා. ධර්මදරයන් අවශ්‍ය කරන් නියම කරලා මෙන්න දෙන්න කරන්නට ඕන කෙනෙකුට. කවුද ඒ? බජිත වික්‍රමේ සාරිපුත්ත මුගල්ලානේ. සරියුත් මුගලන් දෙනවා බුදයි ඒගොල්ලන්ට ආශ්‍රය කරන්න. ඇයි ඒ? සාරිපුත්ත කතාවිය. මොනවානේ? තාත්ත තමයි සරියුත් හාමුදුරුවෝ. ඇයි ඒ? මහා මුගල්ලානෝ මාතාවිය මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අම්මා වගේ. අම්මා කරන්නේ ලෝකේ කරන්න බැරි දෙයක්. බ්‍රහ්ම ජනිත කරනවා. ජනිත කරපු දරුවා හදාවඩා ගන්නවා සයුක්තම්. එතකොට සෝතාපට්ටි ඵලෙහි පිහිටවනවා ඒ දක්වාන්චන බල කියලා මාර්ගේ පාදා දෙනවා මුගලංගාමුදුරු සෝවාන් වුණාට පස්සේ ඉතින් ටික සංකල්පයෙන් සිදු වෙනවා. ඒ නිසා අරිහත් මාර්ග ඥානයේ දක්වා යෝගාවචරයන් ශ්‍රාවකයන්ට ධර්මයේ කියා නේද මෙම මාර්ගයට යොමු කරනවා මේ දෙපළ. ඒ නිසා හොඳම මිතුරන් දෙන්නේ බුදුහාමුදුරන් ඉන්නවා ඒ දෙදෙනා ආශ්‍රය කරන්න මෙසේනම් ඒ අයගේ පරපුරේ අය ආශ්‍රය කරනවා. කවුද? සරුවත් මුදලන් පරපුරේ එන ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා. සසරගත උපාසකාදීන් ආශ්‍රය කොටගෙන මිනිසුන්ගේ ගති පැවතුම් හොඳ මාර්ගයකට යොමු කරන්න කියන එක තමයි මේ තුලින් බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ. ඒ නිසා මනුස්සයන් ධම්මදරම් වැඩේට. ඒ නිසා එක අවස්ථාවක දේවදත්ත හාමුදුරුවෝ සේවත් හාමුදුරන්ටයි බුදුන් හාමුදුරන්ට දෙන්නටම නැන්න. දැනසේ අපහාස කළා. ඒ හේතුව මොකද? මේ දෙපළ බුදුහාමුදුරන්ගෙන් තනතුරු ගැනීම පිළිබඳව අප්‍රසාදයේ පල කරලා තිබුණා දේවදත්ත. මේ දේවදත්ත හාමුදුරුවෝ බලාපොරොත්තු වුණා උසස් තනතුරු ශාසනයේ. නමුත් මොහාඳුරුනේ දේවදත්තනියන්ට එහෙම සංසාරක් දෙන්න සුසුකම් නැති බව දැනගෙන සරියුත් මුගලන් දෙනුට ඒ තනතුරු දුන්නා. මෙන්න මේ නිසා මොනග යවනවා ඕනෑම කෙනෙක් සරියුත් මුගලන් දෙනුම එහෙම කරන්නේ නැහැ. මොහාඳුරු පැහැදිලි කරන එක අවස්ථාවක වර පහක් පස්සේ ශ්‍රාවකයන් මුදවලා නියමතානුබුරු මේ කුදී ආරම්භ කළා. එනිසා ඒවා බුදුහාමුදුර සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා. එනිසා දේවදත්තයන් මිච්ඡ මිච්ඡද්‍රෝහීන් සංඥාන දෝමී වෙනාය. අවශ්‍ය මොකද යුතුය කියන එක බුදුහාමුදුර මෙතන මෙලමින් පැහැදිලි කළා. ඒ නිසා තමයි වදත වික්‍රේ සානිබුත්ත මුග්ගණානේ යන්නේ පැහැදිලි කළේ ඒ අය තමයි මේ ශාසනයේ සම්පූර්ණත්ම ආශ්‍රයද ගන්නතෝන ඒ අයගේ ගුණ ජීවිතේ නම් කරගන්න ඕන. ඒ නිසා අපි ඊළඟට කල්පනා කරනවා මේ අය ආශ්‍රය කිරීම නිසා මේ ශාසනයේ ප්‍රමෝදයක් ඇති වෙනවා. මොකද හේතුව කිසිම කෙනෙකුට අනිල විකරලා කියන්න බෑ මෙයාගේ නම මේ මේ නෑ කියලා. ඒ නිසා සත්තු මනන්ත සාබුනේ, ශාවක මනන්ත සාබුනේ, ධම්ම මනන්ත සාබුනේ මේ සියලු නාම උන්වහන්සේලම තිබුණා. අනේ නිසා අපි කල්පනා කරන්න ඕනේ ඉතා හොඳ චරිතයක් තියෙන කෙනෙක් ඕනේ උපදේශකෙක් වෙන්න. හොඳ මිත්‍රයෙක් වෙන්න. නැති කෙනෙකුට මිත්‍රයෙක් වුණාට සමහර විට ඉදිරි මාර්ගයේ නිසි පරිදි පෙන්වන්න බැරි වෙනවා. ඒ නිසා අපට වෙනවා සිගාලෝවාද වෙන සූත්‍ර. සිගාලෝවාද සූත්‍රයේ ගත්තම පැහැදිලිව පේනවා මිනිසෙක් ආශ්‍රය කරන්නට ඕන කුයි වගේ අයද. යංග පංච සූත්‍රයේ ගත්තම අපට ඒක වුණු තේරෙනවා. විත්තානි සංසූත්‍රයේ ගත්තමත් පැහැදිලිව තේනවා මිනිස්සු ආශ්‍රය කරන්න ඕනේ කවුරු වගේ අයද කියලා. ඒ නිසා අපි දන්නවා හොඳටම මේ ආශ්‍රය තමයි සෑම කෙනෙකුගේම ජීවිතයක් යහපත් කිරීමට උවහල් වෙන්නේ. ඒ නිසා න්‍යායාත්මකව ආශ්‍රය කරනකොට ඒ ඒ වයස් අය ආශ්‍රය කරන හොඳ මඟට යොමු වීමක් මිස වැරදි මාර්ගයකට කිසිම දෙයක් කිසිවෙක් යොමු නොවේ කියන ධර්මෝපදේශයයි සතිය ළඟේ තනිපකම් සහායම් ආදී වාතාවරණය අපි සමාජයට උපදෙස් දෙන්නේ. ඒ නිසා සුභානුවාද සූත්‍රය අපි නම් තේරුම් කල්පනාවට ගන්න ඕනේ. ඒ සඳහන් වෙනවා විශේෂ වශයෙන් අන්‍ය දත්තු මර පිරිමිත්‍රයේ ගැන. එවැගේම සඳහන් වෙනවා වචී බාල මිත්‍රයේ ගැන. වචී බාල මිත්‍රයේ කියලා පොමුසි කටවචනෙන් තමයි ඕනෑම සංග්‍රහයක් කරන්නේ. වචයෙන් පමණයි. ඒ නිසා කොයි විලාකවත් මිනිස්සු හැවකෙන්නේ නැහැ. ඒ අපි මෙහෙම සලකන මේ විදිහටම එන්න මෙයාට ඔය ආදී වශයෙන් කියවට ඒ වචනයට කිසි විදිහක් ආරකයෙන් නුඹලා ඒ නිසා වන්දනාන මහාන් ශ්‍රේණ සින්න බෝ විෂබෝ වනේ කිසුනේ නාති මුද්දේන ජම්බුකේන විනාශතක් කියලා සඳහන් වෙනවා අනුසර්මන්ගේ පංච තන්ත්‍රයේ ඒ නිසා මේ මිත්‍යයන් අතර ભેද කරන හැඟීම නැති කරනවා. කුඹට ඉන්නේ එකට ඉන්නේ ආනු ભેද කරනවා. ඒවායින් සමාජයේ ප්‍රයෝජන ගන්නවා. කේලාම් කියනවා. මිත්‍යයන් ભેද වෙන්නේ කේලාම් වලින්. කිසිනා වාචා කියලා වන්නෝ මුඛය itu අභ්‍යානක හේමක්. කිසිම කියා සම්බන්ධනමක් වෙනස් කොට සසුනේකේ පුරේ කල්පයක් සිටගෙන අපි නුවන් සඳහන් කියනකොට තේරුම් ගන්න තියෙනවා එනිසා මේ නිත්‍යයන් අනිත්‍යයන් වෙන්නේ කියලා නිසා ඔයාගෙන අරියම් පුදුහිතන්නේ ඔයාගෙන ඇයි අනේ එහෙම කතා කරන්නේ ඔය විදිහේ අදහස් වලින් සමාජය වේද කරන්න පුළුවන් රටක් බිඳවන්න පුළුවන් ජනතාවක් විනාශ කරන්න පුළුවන් වචනයක. සමහර විට මේ වචනේ කියන එක අනුකටත් වඩා සරයි. වචනේ සරඹව අනුකටින් කතුමනක් වඩා භයානකයි. ඒ නිසා වරණ ප්‍රවේශයෙන් තුනේ සමාජය තුළ වැරදි චින්තන ඉදිරිපත් නොකරන්න. සමාජය තුළ වැරදි චින්තනයක් විකල්ප කළොත් වැරදි චිත්‍රයක් නැවුවොත් ඒ නිසා මිනිස්සු ව්‍යසනයටපත් වෙනවා ඒවා අනලා දැකලා කියලා කතා කරලා වැරදි සංකල්ප සමාජය තුළ ඇති කරගන්නවා මේ මිනිසා වැරදි සංකල්ප මිත්‍යා සංකල්ප වශයෙන් තමයි හඳුන්වන්නේ එසා ඒ මිත්‍යා සංකල්ප මිත්‍යා ආජීවයකට පරිවර්තනය වෙන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටියක් වෙන්නත් පුළුවන්. ඒ නිසා කිසිම විටක සමාජයේ තුල වැරදි හැඟීමක් ඒ කණ්ඩායම් මතන ඒ පිරිස අතර දෙන්න හොඳ නැහැ. කියනම් නම් කිසිම විටකත් කියන්න හොඳ නැහැ. මිතුරන් වේද වෙනවා. මිතුරන් අතරේ පිටවීමක් ඇති වෙලා සමාජයේ මහත් විෂණයකටපත් වෙනවා. ඒ නිසා සමාජය ආරක්ෂා කර ගැනීම සියලුම සාමාජිකයන් සතුටුකමක් ඒ නිසා මුත්‍යද්‍රෝහි නොමි ක්‍රියා කිරීම තමයි ඉතාමන දෙයක් ඒ නිසා වචනයෙන් සංග්‍රහ කරන මුත්‍ය තමයි වචී පරමිත්‍ය යන්නේ අදහස් කරන්නේ තාමිත්‍ය ග්‍රහණම් වෙනවා ආත්මේ අනුප්‍රිය භාණි මුසුවා විපතට වැටෙන අයින් ක්‍රියා කිරීම මොන කරන්නේ හොඳ නැහැ තමන් ආශ්‍රය කරන හිතවත් මිත්‍රයාට උගලක් අටවලක්. ඒ උගල දැන ගැනීම කිසිම දෙයක් කළ යුතු දෙයක් නෙවෙයි. අනුප්‍රිය භාණි. ප්‍රිය නොවන දෙයක් කියලා එයා නිදවලා කන්දරේට පත් කරනවා. කොහොමාන් කන්දරේකට වැටෙන්න සුදු කටයුතු කිරීමයි මේ ආකාරයෙන් බලාපොරොත්තු වෙන්නේ. තවත් මිත්‍රයෙක් ගැන උදාහරණ අපාය සහාය. අපාය සහාය කියන්නේ ප්‍රපාතයට යන්නමයි කටයුතු කරන්නේ. මේ විදිහේ මුදල් ලැබුවත් හුඟක් දිනුනේ. නමුත් ඒ යොදන මුදල පිළිබඳව ගැටලු ඇති කරනවා. අනෙක් පැත්තෙන් මෙහෙම කියනවා එහෙම කරන්න එපා කියලා. මේ විදිහට අපාය සමායි එයා ප්‍රපාතයට පහතට ඇදවටෙන ආකාරයට. ත්‍රාග දිනුවක් කවදාවත් ඇති නොවන ආකාරයට කටයුතු කරනවා. අපායগামী වෙන්නත් සමහරවිට පුළුවන්කම ඒ තුලින් ලැබෙනවා. ඒ නිසා වැරදි චින්තන වැරදි චිත්ත මේ ආකාරයෙන් නමන ඒ නිසා ඕන්ගෙන් පරිස්සම් වේතු ආකාරය මේ ධර්මයේ තුලින් උගාන් ගුරු පැහැදිලි කරනවා. ඒසා කල්පනාවට ගන්නට ඕනේ මේ කරුණ ටික අනුප්පියමානී මිතුරා කොයිතරම් නරක දේවල් කතා කළත් ඒවට දැනෙන්න හොඳ නැහැ. ඒවට හැමෝම කන් දෙන්න හොඳ නැහැ. මුගේ තවත් ලක්ෂණයක් තමයි වැරදි වැඩ සුරකම් කිරීම ආදී කටයුතු වලට මුලින්ම යනවා. මොකද හේතුව මුලින්ම හොයන්න නම් මේ වගේ සුරකම් කළ යුතුයි කියන හැඟීමක් ඇති කරගන්න. හොඳ වැඩක් කරනකොට ඒක හරි කියලා කවුදාවත් කියන්නේ නැහැ. ඒ වගේම මුලට මුහුණදීන කතා කරනකොට බොහොම හොඳින් කතා කරන පොඩ්ඩක් එහාට ගියන් පස්සේ උන්නේ මුදුන කියනවා. මෙන්න මේ වගේ ඥානක හිසිරීම නිසා මේ සමාජය තුළ ඇති වෙන්න පුළුවන් වෛරාගී නොයේ ක්‍රෝධ වලින් යුක්ත ප්‍රකාශයටම ඇදවැටෙන සමාජයක් මේ මිතුරන් අතුරෙන් වැරදි සංකල්ප ඇති කිරීම නිසා. එනිසා අවශ්‍ය කරන්නේ හොඳ නිත්‍යයන් ආශ්‍රය කිරීමයි. බුදුහාමුදුරෝ ඥාචයෙන් පැහැදිලි කරන්නේ හොඳ මිත්‍රය. උදාහරණයක් වශයෙන් ගත්තොත් රජවරු ඇති කරනම ආරක්ෂාවට සම්පය. ඒ සම්පය ඇති කරන්නේ කුමක් සඳහාද? සමාජ ආරක්ෂාවට එවැගේම හොරගතුරන් සංගමාලිකාවට තුරුණොත් ඒ සොරගතුරන් මේ ශාන්තය මුදාරියන් පස්සේ විනාශ කරන්න පුළුවන්. නිසා නිදර්ශනයක් තියෙන එක්තරා හඳුනාලිකාවක් වටේ විශාල පෙට්ටිවල නයි හතර දෙනෙක් ඉන්නවා. නයි හතර දෙනෙක් ආරක්ෂාවන දාලා ඉන්නවා. මේ රජතුමා ළඟට ගෙනෙනවා අති භයානක හොරේ ඒකේ වරදන් ගලන් නංගුමන් ගොල්ල කාලා මේ කුදී මේ කරපු හොරෙන් ගලන්න සංජීවන්ට දෙවිපත් කරනවා සංජීවෝ මෙහෙම කරනවා මෙයාට දඬුවම කොහොමද අර සර්පය හතර දිනාට සත්කාර කරන්න කියලා එක සර්පේ වහවන්න කියනවා තවත් සර්පේ බුදු කරන්න කියනවා තවත් සර්පෙක් කියන ඇවිද්දවන්න කියලා. තවත් සර්පෙක් කියන බඩගිනිය කියලා, කයම් කරන්න කියලා. එකවර මේ ඔක්කොම කියලා හිතනවා මේ මනුස්සයාට මේකක්වත් කරන්න බෑ. මොකද හේතුව මම ශාන්තයි. ඉතින් ලැබුණ ඕනෑ මොහොතක හපා ගන්න. කෑවොත් උංග තේජා මෝල නිසා අති භයානකයි මේ සර්පයේ පිම්බොත්. හිතට අල්ලලා යනවා. ඒ තරම් භයානක සර්පයෝ මේ මිනිහ මේ ගවලු වතනාලා හිමින් පිටුවලට සූපලා ආපහු රජුගේ සේවකව මේ සර්පයෙන්ගේ පිටු ඇරලා තියෙන්නේ පිටු නැසූපල හිමින් සාන්තෝන් දිසලා මුදි කරනවත් එක්කම මෙතෙක් ඇවිල්ලා තියෙනවා මොකද මෙතෙක් නෝ හැකිත් නෑ යන්න මුදින් පණ ගන්න නැත්තම් බුන්නාසයි එන්නේ මේ අවස්ථාවේ ඒකට මේ මිනිස්යා දුවනවා දුවනවා දුවනවා දුවනවා සම්හංගිනුවන්ට මහාන වාර්තාවක් දුන්නා ශාන්ති හතර දිනා පිටුන්දාලරෝරා ඒ වරාදන් ලැබිලා හැටි ඉක්මනින් දුවලා ගිහින් මේ හර්බේ උදාහරණයක් කියලා උදාහරණයක් උන්ට නියම ගන්න ඕනේ මේ මිනිස් මුතර දෙන මිනිහා හොයාගෙන දස්තක විනාශ කරනවා නේද දැන් ශාන්තිය මතකමනා ගුණෝ මේහා ව්‍යාදන. මේ ගුණ. හොඳ මිත්‍රයෙක් කෙනා වෙන්න පස්සේ තම උනන්දු කරන්නේ යන්නේ ඉක්මනින් රේෂයකම තමත් දෙන්නේ ලොකෙත්ම ඉක්මන් සල්පන් කාඩිකයි ගියේ. ඒ විදිහේ උනන්දු කර කර උනන්දු කර කර මේ මිනිසයා ගමන් කරනවා ජය භූමිය කරා. මෙන්න මේ අයුරෙන් පඨවියාපෝ තේජෝ වායෝ ආදී ධාතුන් සමන අවස්ථාවේදී නිත්‍යයන් වශයෙන්ද අනිත්‍යයන් වශයෙන්ද තුමා නුගන්නන කියන. මේවා අපට තියෙන්න ඕන නමුත් ඒවා තිබුණොත් අපේ විශ්ලේෂණයටපත් කරන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි ඉන්දාතේ කතා වලින් මේ නිදර්ශන වලින් අපි යම් යම් කරුණු අරගෙන අපේ ජීවිතය සකස් කර ගැනීමට අපි ක්‍රියා කරන්න ඕන. බුදුආගමෙන් තුනේ ක්‍රියා මුනි තමන් වහන්සේ සහ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් හොඳ කරුණා බරිත නිත්‍ය නිත්‍යයන් නිසා නිත්‍යයන් නිසා කෙනෙකුගේ ජීවිතය මේ ලෝක වශයෙන් සාර්ථක වෙනවා. ප්‍රායෝගික වශයෙන් තාමත්ම යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් බලන්න හොඳට බුදුආමඳුර ඕන කෙනෙකුට පූජා වෙනවා. ඒක තමයි මිත්‍යාගේ ලක්ෂණය. ඒක තමයි බුදුආමඳුර මිත්‍යේ කියලා. සම්මුණාල කඩුවරන් නුඹට මම නම බුදුආමඳුර. වේදියේ දර්ශන, වේලගේ චිත්‍ර අතරමගේ සිතුම් පැතුම් බුද්ධ ධර්මයේ පුරාම තමයි පේනවා. ඒ නිසා අපිට පේන කතා වස්තු වල තුන්වන කතාවනේ කතා වස්තු වලින් පැහැදිලි වෙනවා සමහර වෙලාවට මිනිසා මිත්‍ය ස්වરૂපයෙන් උන්නට දුෂ්ටව ක්‍රියා කරපු අවස්ථාවක් තියෙනවා. මුත්‍ය වුණාට මොකද? අමිත්‍යව ක්‍රියා කරන නිසා එකම එපා. චරිත දෙකක් හඳ දක්වන්නට එපා. හොඳට මේ මිනිසා මානසිකයෙන් මිත්‍යව වුණාකම tempත්ව ක්‍රියා කළ යුතු ආකාරය තමයි බුදුහාමුදුරු පෙන්වන්නේ. අභ්‍යසා පඤ්ඤයති දේවතාව නිරෝධති සිරියාදෙන්තෝ හෝති යෝමිත්තානං නූපති. මේ දින්න හරින් දින්නවා. අභ්‍යසා පඤ්ඤ දේවතාව නිරෝධති. දේවතාව නිරෝධති. සිරියාදෙන්තෝ හෝති. සසයිසෙන් සෞභාග්‍යයෙන් මෙයා භූමිය ඉදිරියට යන්නම්. හොඳ මිත්‍රෙක් මහා භූත දේශකෙක් වුණා. එතන ප්‍රමුඛ වරෙක් වුණා. නම් පියෝ ආනි මොනවා ඊළඟ මොනවා ඊළඟට අපි තවත් එහාට යනකොට ඉන්දත්තලා හොඳ මිච්ච මෙන්න මෙන්න අය උපදේශකවරු වශයෙන් පෙනී සිටිනකොට අපගේ ජීවිතය සාර්ථක කරගන්න අපට හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ජීවිතයක් සාර්ථක කරගන්න බෑ. මොනිට පුත්‍රේ සාරිපුත්ත මුගල්ලාණී කියලා කිව්වේ ඒකයි. ආශ්‍රය කරන්න මේ අය. ආශ්‍රය කරන සිල්ලුතුන් ආශ්‍රය කරන්න බුණවතු ආශ්‍රය කරන හොඳ පුද්ගලයන් ආශ්‍රය කරන මේ වගේ අය කවදාවත් ඒ අයගෙන් කිසි කෙනෙකුට මුපතක් සිදුවන්නේ නැත කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. ඒ නිසා අපි මේ මොකද හිතා ගන්න පුළුවන් වෙනතුනේ මේ ඉදිරිපත් කළ කග්ග විසාන සූත්‍රයේ එන ගාථා තුනෙන් මා ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකේ අඟවේනෙක් වගේ ඉදිරියට යන්න ඕන ආශ්‍රයට හොඳ කෙනෙක් නැත්තම්. ආශ්‍රය කරන්න හොඳ කෙනෙක් නැත්තම් එහෙම යන්න ඕන. හොඳ කෙනෙක් ඉන්නවා නම් එයාට එක්ක ආශ්‍රය කරන්න ඕන. හොඳ ආශ්‍රයක් තියෙන්න ඕන. දැන් විවාසයක් වශයෙන් ගත්තොත් එන හොඳ කෙනෙක් ආශ්‍රය කරනකොට රැකී රක්ෂාව කටයුතු වල මුලක් ඇති වෙනවා. දවසින් දවස ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සමාජික වශයෙන් මේ හැම අවශ්‍යකම දිනුවක් සිදු වෙනවා. ඒ වගේම විදනදලේ දරුවන් අතර, අමුදරුවන් අතර, ඥාතීන් අතර හොඳ සුහදතාවයක් ඇති කරගන්න නම් හොඳ මිත්‍රයෙක් ඉන්නවා. මිත්‍රයෙක් වෙන්නේ මිත්‍රයෙක් නම් විදනදලේ ඇති වෙනවා කණි කලම මේ කුජේ හැදී. ඒ වගේම මත්පැන් ආදී නිරතුරුව පානය කරනවා නම් මිත්‍යේ කෙල්ලේ නවත්තන්න ඕන. ඔබ පානය කරන්න එපා. සසමහර විට යම් යම් දේවල් මුලදී සපේලා මිනිස්සු නමකට යවනවා. ඒ නිසා ඒක වැරදි චිත්‍රයක්. වැරදි ආදර්ශනයක්. ඒ නිසා දැන් මත්තන් ඔබලා සිනත්තන් යම් යම් දේවල් ආකුඩු වගේ දේවල් පානය කරන කෙනෙකුට ඕනෑම සමාජයේ වරදක් කරන්න හැකියාවක් තියෙනවා. එවැගේම ඕනෑම ළමයෙකුට එහෙම එකක් දුන්නම ඒ ළමයා නියමකට ඇඳගන්න පහසුවක් තියෙනවා. අන්න ඒ නිසා අනිරන්තරයෙන් පරිස්සම් වෙන්න ඕන සමාජයේම වැරදි ආකල්ප වලට තනම් කෙනෙක් හෝ යොමු කරන්න. ඒ එක්කම කල්පනා කරන්න පුළුවන් සෑම මොහොතකම හොඳ ආදර්ශයක්ම සමාජයට දෙන්න. දරුවන්ට මෞපිය මෞපියන්ට මෞපියන් වැඩි කරනවා නම් දරුවන්ට පුළුවන් සත්පුරුෂ භාවයෙන් යුක්තව පෙන්වලා දෙන්න පුළුවන් අනේ තාත්තේ මුන්නේපා කියලා අවවාද කරන්න පුළුවන් ඒ නිසා පෞලක හොඳ හැදියාවක් ගුණවත් පෞලක් හදන්න වඩන්න හොඳ සමාජයක් හදන්න හොඳ සිතුම් පැතුම් වලින් සමාජේ පුරුෂත් කරන්න නම් පින්තුනේ ආශ්‍රය කියන එක ඕන. ඒ නිසා සතේ නමේති නිපකං සහායං සද්ධින් චං සාදු විහාරි වීරං අනුභූය සම්බානි පරිශ්‍රයානි ඒකෝචරේ කම්බුසාන කක්කෝ කියන කම්බුසාන සූත්‍රයෙන් තමයි මේ පින්නතුන්ට යහපත් ජීවන මාර්ගයක් සඳහා හොඳ අසුරක වැඩගත්කමයි මෙතෙක් වේලා මා ප්‍රකාශ කළේ. එසා මේ පින්නතුන් මේ අසාපු කර්ම වලින් ආශ්‍රය නිසා මිනිසා නරක වෙන ආකාරයත් ආශ්‍රය නිසා මිනිසා යහපත් වෙන ආකාරයත් එවැගේම සෝවාන් මාර්ග ඥානයේ දක්වා ඉදිරියට ගමන් කළ යුතු මාර්ගයත් අවසානයේ අමා මහ නිවන් සෝය සඳහා බුද්ධාදී මහත්මයන් පෙන්වා දුන් මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් අමා මහ නිවන් සෝය ප්‍රමාණ ලබා කර ගැනීමට ආශ්‍රය යහපත් වන ආකාරයත් ඉතා කෙටියෙන් මේ අවස්ථාව හැටියට ප්‍රකාශ කළා ඒ නිසා මේ අසාසිත පින්වත් ඔබ සෑම දිනාටම අමා මහ නිවන් සුව ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ආකාශත්තාන් මුත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං මං දිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තාන් මුත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටානි මුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණය කිරීමෙන් ආදාම් පඬු පූජා කිරීමෙන් කුසල් බලෙන් සෑම දිනාටම අමා මහ නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කටයුතු සම්මානපන්නේ නන්දුති උන්නේගුරු කෙන්දිවත් විවේකාරාමදී ප්‍රති ශාස්ත්‍රපති පූජපාද උත්තදෙමියේ වනාසන ස්වාමීන් වහන්සේ ප්‍රයත්න ධර්මාශාසනාවයි විශ්මත් වූයේ ශාසනාවකට බුදු සමන් කරන්නට කියලා අද දවසේ ප්‍රාචී අතිශයින්ම දුක්ඛ හොරවතුන රාත්‍රී ධර්මානුශාසනා පවත්වන දේශකයන් වහන්සේ වරණ්‍ය අතිවිශේෂ බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍යවරුනි අතුමුත් නායක ස්වාමීන් වහන්සේ. ඉලක්කම් දේශකයන් වහන්සේ ධර්මානුශාසනාව එන්න අද සාරසංගතයෙන් තමයි ශ්‍රීදන්ත තන්තර පරිශෝ ශ්‍රී ලංකාවේ දේශිත ස්ථාන සහ දන්ත පුරුෂෝත්තර බඳව ඔබට දැනගන්නට පුළුවන්. විශේෂයෙන් ගණනා වන්දනාවට නූතන වන්නේ වන මාර්තු 3 වෙනිදා සිට දහසෝ වෙනිදා දක්වා බෞද්ධ කුඩිය සිරිනක් ගුවනේ මොන දෙවම් සාදු දලදා සම්බුදන්ත ඔබේ නිවසකාරණයේ වීදිය බුදු කුඩියෙන් සරසා සමන් සාමයේ මත්මට ಪ್ರಾದೇಶಿಕ ರಿಪೋರ್ಟರ್ ತೋರಾದ ಪೂರ್ಣ ಪೋಷಕರನ್ನು ಶ್ರದ್ಧಾ ದಾರಿದ್ರ್ಯ ವಿತರಕ ಲಭ್ಯತೆಯನ್ನು ಬೆಳೆದುಕೊಳ್ಳಲಾಗಿದೆ ಪ್ರತಿವಾದಿಯ ಶ್ರಮ ಆಕ್ರೋಶಕ್ಕೆ ළමා සංවර්ධන කාන්ත අනුර්ගමත් ජීවිත පිළිමයයි. මේකෝෂමගම මෙදිනුත් දෙකකින් නෙවේ. ප්‍රදේශයේ ගෝවින්දගේ ආර්ථික ශ්‍රද්ධාවෙන් වීම තම අරමුණකි.